තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේසුප්පයුක්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනං වී තේපත්ති පත්තා අමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් ගුජ්ජමානා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝති හොඳයි අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ අත්වෙනි ගාතාව මේ ගාථා රත්නිය තුල සරල තේරුම තමයි යේසුප්පයුක්තා මනසා දල්ලේන යම්කිසි කෙනෙක් සිත මනාකොට සැකසිරුවම් කරගත්තාද මනසා දල්ලේන මනාකොට සැකසිරුවම් කරගත්තාද නික්කාමිනෝ ගෝතම සාසනන්හි ගෞතම සාසනයේ එසේ සකසා කරගත්තා වූ සිතින් නික්මුණාද තේපත්ති පත්තා අමතං විගය්‍ය මෙවැනි ප්‍රතිපත්ති වලින් යම්කිසි ඵලයක් ලැබුවාද ලද්දා මුදා නිබ්බුතින් ගුජ්ජමානා ඒ ඵලය ඒ ඵලය තුලින් ලබන්නා වූ රසය භුක්ති විඳින්නෝය ඉදම්පි සංගේ රතනම් පණිතං මේ සංගයා තුල තියෙනා උතුම් රත්නමය ගුණාංගයකී ඒතේන සච්චේන සුවත්තියෝතු මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය තමන් වහන්සේගේ ජීවිත කාලය තුල හත්වතාවක් දේශනා කරපු බව දේශනාවේ සඳහන් වෙනවා. මේ ගාථා රත්නය තුල භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරන තථාගත පණිවිඩය කමඨාන ගොඩාක් ගැඹුරු එකක්. මට්ටම් අතරකින් යුක්ත ධර්මකාරණාවක් භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා ගොඩාක් සරලව දේශනා කරනසේක. යේසුප්ප යුක්තා මනසා දල්ලේන කියන මේ තථාගත පණිවිඩය තුලින් යම් කෙනෙක් සිත ස්ථීර ලෙස මනාකොට සකසා ගත්තේද මොකද්ද මේ ස්ථීර ලෙස කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙච්ච සිතක් වෙන්න ඕනේ. අස්තීරයි කියලා කියන්නේ මේකද හරි අරකද හරි කුමක්ද නිවැරදි කියන ගැටළු වලින් පෙළීම තමයි අත්සීර සිත කියලා කියන්නේ. එනම් ස්ථීර කියලා කියන්නේ කිසිම සැකයකින් තොරව මේක නිවැරදි මේකමයි ගමන කියන ස්ථීරතාවය තුලින් සම්මා දෘෂ්ටියේ ඉඳගෙන යම්කිසි කෙනෙක් මනස මනාකොට සැකසුරුවම් කරගත්තේද මේ ගාථා රත්ණය අපගේ ජීවිතය තුළ අපගේ චරිතයට ගොඩාක් ආවේනික වෙච්ච අපගේ එදිනෙදා කටයුතු වලට ගොඩාක් සම්බන්ධ වෙච්ච තථාගත පණිවිඩයක් යේසුප්ප යුක්තා මනසා දල්ලේන අපි ගෙවල් වල වැඩ කරනකොට මනස මනාකොට සකසුරුවම් කරගෙන ස්ථීරව කටයුතු කරන අවස්ථා ගොඩාක් දුර්ලභයි ඒකට හේතුව තමයි යම්කිසි වැඩක් කරන්න ගියාම කිසිම සූදානමක් නැහැ. අනන්ත අප්‍රමාණ අපට වැරදෙනවා. බත්තු යන්න කියලා හැමදේම ලෑස්ති කරලා පස්සේ කල්පනා කරන්නේ ආල් ගෙනල්ල නැහැ. ආල් ටිකත් පොල් ටිකත් ඔක්කොම ලෑස්ති භාගයක් දුර යනකොට තමයි කල්පනා වෙන්නේ ලුණු ගෙනල්ල නැහැ. ඒ ආහාරයේ නිස්පාදනය තුල ගොඩාක් දෝෂ තියෙනවා. සන්තෝෂයෙන් අපට ඒ ආහාරය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ආහාරයේ නිර්මාණය තුල විවිධාකාර ගැටලු පවතිනවා. ඒවට විසඳුම් හොයන්න ඕනේ. කෑම එකක් උයලා නිවුනට පස්සේ ලුණු දැම්මට ලුණු අල්ලන්නේ කිසිම ව්‍යංජනයකට රසක් එකතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි ලෝකෝත්තර ජීවිතය තුළ යේසුපයුක්තා මනසා දල්ලේන කියන්නේ යම්කිසි කෙනෙක් ස්ථීර සිතින් මනස මනාකොට සැකසුරුවම් කරගත්තේද නිකාමිනෝ ගෝතම සාසනමි එයා විතරයි තථාගතයන් වහන්සේගේ ශාසනය තුලින් නික්මෙන්නේ එහෙනම් අපි මේ ලෝකෝත්තර ජීවිතය තුළ කොහොමද මේ සිත සකසා ගන්නේ කියලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ සිත තනියෙන් හදන්න බෑ මේ සිතට නිවෙන්නත් ඇවිලෙන්නත් උදව් කරන පස් දෙනෙක් ඉන්නවා ඒ පස් දෙනා කරනකොටගෙන අපට මේ සිත නිවන්න පුළුවන් කමක් නැහැ. නික්කාමිනෝ කියන නික්මීම හදන්න පුළුවන් කමක් නැහැ. එනම් මේ සිත අවුලවන පස් දෙනා කවුද කියලා බලනකොට ඒ පස් දෙනා තමයි පංචකාමයන්. මේ පංචකාමයන් වලට තියෙන කාම ඡන්දය තමයි අපගේ මේ සිත ඇවිලෙන්න, කැළඹෙන්න, භවය යන්න හේතු වෙලා තියෙන්නේ. එහෙනම් ස්ථීර සිත කියලා කියන්නේ මොනවද? මේ සිත භාග්‍යතුන් වහන්සේගේ සම්මා දෘෂ්ටියට ස්ථීර කරන්න ඕනේ. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මේ ආයතනවල යොමු කරවන්න ඕනේ. එහෙනම් අපි මේ සිත ස්ථීර ක්‍රමවේදයකට සකසනවා කියලා කියන්නේ මේක S2 පියාගෙන එරමිනිය ගොතාගෙන කය රුජුම් කයන් වශයෙන් කෙලින් තබාගෙන මේක කරන ක්‍රමවේදයක් අපගේ ජීවිතයේ අපට මේ සංසාර දුක නිවා ගන්නට ඕනේ නම් අපි මේ සසරෙන් නික්මෙන්නට ඕනේ නම් අපගේ සිත මනාකොට සකසුරුවම් කරගන්නා වූ ක්‍රමවේදය අපි දැන් අවබෝධ කරගන්නට අවශ්‍යයි මේක සාකච්ඡාවට භාජනය කිරීම ගොඩාක් වටිනවා. අපි මේ ලෝකේ දිහා ඇස් දෙකෙන් බලනකොට අන්න අපේ ඇස් දෙක කියනවා මේක දැක්කයි කියලා චක්කු ප්‍රසාදයෙන් අපේ සිත කියනවා මේ දේ දැක්කද මේක හරි ලස්සනයි අයිති කරගන්න ඔයා මේක හිමිකාරයා වන්න ඉඩමක් හෝ වේවා වස්තුවක් හෝ වේවා මිනිස්සෙක් හෝ වේවා භාණ්ඩයක් හෝ වේවා කුමක් හෝ වේවා දැක්කද අපි ලෝභ දේශ මොහ වලට අවුවෙනවා ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ස්ථීරකම නැහැ සම්‍යා දෘෂ්ටිය අපි ළඟ නැහැ අපගේ සිත මනාකොට සැකසුරුවම් වෙලා නැහැ මිනිස්සේ දියා බලනකොට වාහනයක් දියා බලනකොට ඉඩමක් දියා බලනකොට වස්තුවක් දියා බලනකොට ඇත්තටම ආර්ය ශ්‍රාවකයා සාදුකාරයක් දෙනවා අනේ මගේ කර්මයක මහත ඇයි සාදුකාරයක් දෙන්නේ කියලා ඇහුවාම ඒ ආර්ය ශ්‍රාවකයා කියනවා මේ වාණය මගේ නමට ලියවෙන්නේ නැතුව වෙන කෙනෙකුගේ නමට ලියවිලා තියෙනවා නඩත්තුවේ තියෙන මාංශයෙන් මන් නිදහස් වුණා මේක පිළිබඳව ආරක්ෂාව සැපීම පරිස්සම් කිරීම මේ ප්‍රශ්න වලින් මන් නිදහස් වුණා. ඒ දුක විඳින්න මට කර්මයක් නැහැ. පාරේ යනකොට වැටවල් දිහා දකින්නකොට මොනතරම් මේ මායෙන් පරිස්සම් කරන්න මිනිස්සු දුක් විඳිනවද? මේ ඉඩම් වලට මුරකාරය වෙලා මට ඕන තැනක පිණ්ඩපාත කරගෙන අම්බලමේ නිදා ගන්න පුළුවන් මම මේ ලෝකයේ කිසිම දෙයකට මුරකාරයෙක් වෙලා නැහැ. ඒකයි සාදුකාරයක් දුන්නේ. ඒ මුරකාර සේවාවේ තියෙන දුක් විඳින්න මට කර්මය තිබිලා නැහැ. ඇයි පෝසත් මිනිස්සු දිහා බලනකොට සාදුකාර දෙන්නේ? පෝසත්කම තමයි අද තියෙන ලොකම බාධාව නිවනට හේතුව සල්ලි තියෙන තරමට වැඩක් තියෙනවා. වස්තු තියෙන තරමට ප්‍රශ්න තියෙනවා. මොකවත් නැති කෙනෙකුට ප්‍රශ්න මොකවත් නැහැ. ඇයි මගුල් ගෙදරකට යන්නේ කොහමද? Tamanට අවශ්‍ය විනෝද චාරිකාවකට යන්නේ කොහමද? භාණ්ඩයක් මොනවාරි මිලදීලා ගන්න ටවුමට යන්නේ කොහමද? වස්තුව නැත්තම් ප්‍රශ්න නැහැ. වස්තුව තිබුණාම අරයට යන්න ඕනේ මේට යන්න ඕනේ මේ වස්තුව මුදල් ටික අපගේ සාක්කුවේ ඉඳගෙන කෑ ගන්නවා ආවල් තැනට යන්න ආවල් තැනට යන්න මේක ගන්න අරක ගන්න මිනිස්සෙක් ඉන්නව හැමදේම බලාගෙන මොකවත් ප්‍රතිචාර නැහැ. ඇයි එයා ළඟ සල්ලි නැහැ. එහෙනම් වස්තුව තමයි අපට ඇවිලෙන්න තියෙන ගිනි කූර. මුදල් ටික අතේ තිබුණාම নানা ප්‍රකාර සිතිවිලි එනවා නොඑක් දේවල් ගන්න හිතෙනවා ඒවා නඩත්තු කරන්න හිතෙනවා ඒ නඩත්තු කරන්න බැරි වෙනකොට තරහා යනවා එහෙනම් මේ සිත මනාකොට සකසනවායි කියලා කියනකොට අපට තේරෙන්න ඕනේ මේ ඇස කන දිව නාසය සම කියන ආයතන අය පංචකාමයන් පිනවන තාක්කල් යේසුප්පයුක්තා මනසා ධල්ලේන කියන ඉදම්පි සංග වෙන්න බෑ අපට මේ සම්බුද්ධ ශාසනය උත්තරීතර රත්නයක් වෙන්න බෑ සංඝ කියලා කියන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකා එහෙනම් සිව්වන පිරිසම රත්නයක් වෙනවා මණිකක් වෙනවා වටිනා වස්තුවක් වෙනවා මේ මනස එයා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල නික්මවා ගන්නවා නම් මණික කොච්චර වටිනවද කියලා කිව්වනම් අපි ඒ මණික තලන්න ඒ මණික අපි බිම දාලා පාගන්න වැලි දාලා මදින්න ඊරෙයි ඒ මණිකට කිසිම ජරාවක්වත් දන්නේ හොඳට පිරිසිදු කරලා මණික ඉඹලා බලනවා. මණික වඩාගෙන බලනවා. සුදු රෙද්දෙන් ඔදලා පෙට්ටගමේ වටිනා ආරක්ෂිතම තැන තියලා වහලා නැවත දොර ඔල්ලලත් බලනවා හරියට වැවුනද කියලා. ඒ දිශාවට කෙනෙක්ට යන්න දෙන්නේ එතන කවුරු හරි ගැවසෙනවා නම් මණික ගණ්ඩද දන්නේ කියලා ඒ ගැන ගොඩාක් පරිස්සමෙන් ඉන්නවා හේතුව මණික අපේ ජීවිතයට වඩා වටිනවා මණික කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. සංගයා කියන්නේ බඹයක් විතර උස තියෙන කයක්. පෘථුජනයා කියලා කියන්නේ බඹයක් විතර උස තියෙන කයක්. එහෙනම් ඉදම්පි සංඝ කියන මේ සිවණ පිරිස උතුම් මණිකක් වුණා නම් මණික කියලා කියන්නේ යා තුල තියෙන ಗುಣධර්ම. ಗುಣධර්ම තිබුණොත් සංඝ අගුණ ධර්ම තිබුණොත් එයා පෘථුජනයා එහෙනම් මේ සංඝ ගුණ තමයි අපේ චරිතය සංඝ බවට පත් කරන්නේ. එහෙනම් මේ මණික් ಜಾති මේ නිදාණයෙන් ආරලා ගන්න ඕනේ. මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකයේ තුල නිදන් තියෙනවා මේවා ආරලා ගන්න ඕනේ එහෙම ගත්තා මේ නිදානේ තියෙන මණික උපදම්මාම මේක අරි ලස්සනයි ඒ මණික පරිස්සමට පෙට්ටගම්ගත කරන්නත් ඕනේ මේ බඹයක් විතර උස තියෙන කය තුලම කිසිම කෙනෙකුගෙන් අනතුරා කරදරයක් වෙන්නේ නැතුව දසමාර සේනාවට ගොදුරු වෙන්නේ නැතුව ඒක පරිස්සම් කරන්න ඕනේ පූජනීය වස්තුවක් වශයෙන් එහෙනම් මේ ඇස් දෙකෙන් අපි මේ ලෝකය දිහා දකිනකොට මේ ලෝකයෙන් පේන්නේ මොනවද? මේ ලස්සන කාමයෙන් පිනවන නාම රූප පේනවා. දකින දකින දේවල් අපට ගන්න ඉතෙනවා අයිති කරගන්න ඉතෙනවා ඒ කියන්නේ තාම මේ ඇස් දෙකෙන් කර්ම නිර්මාණය වෙනවා අපි අපගේ ඇස් දෙකෙන් මේ රූප නරමනකොට මේ නාම වලට අවු වෙනවා රූප වලට අවු වෙනවා නිර්මාණ වලට අවු වෙනවා වටිනාකම් වලට අවු වෙනවා ලෝභ ද්වේෂ මෝහ අට ගන්නවා මේ යථාර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ ධර්මතාවය අපට තේරුම් ගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් වෙනවා එහෙනම් අපි දැක්කා යේසුපයුත්තා මනසා දල්ලේන කියන තථාගත පණිවිඩයට අනුව මේ මනස සැකසුරුවම් කරගන්නට අපට මේ ආයතන සැකසුරුවම් කරන්න ඕනේ. එහෙනම් අපේ කන කියන ආයතනය දිහා බලනකොට මේ මනස නික්මෙන් නැතුව තියෙන්න කැළඹෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන අපේ කන් දෙක. අපට ඇයෙන හැම වචනයක් තුළම මොනවද ඇයෙන්නේ කිව්වාම අපි කියනවා ප්‍රශංසාව ඇයෙනවා එහෙම නැත්නම් වේදනාවට යමක් ඇයෙනවා මිනිස්සු එක්කෝ අපට හොඳ කියනවා නැත්නම් බනිනවා දෙකෙන් එකවණේ කරන්න පුළුවන් මේ දෙක ඇරුණාම මේ මිනිසුන්ට මොකවත් කරන්න බෑ කන් දෙකෙන් ඇතිවෙන කර්මය තමයි එක්කෝ ප්‍රශංසාව ගෞරවය කීර්තිය ශ්‍රවණය කිරීම නැත්තම් නින්දාව අගෞරවය අපකීර්තිය ශ්‍රවණය කිරීම මේක තුලින් මොනවද ඇහිලා තියෙන්නේ කාමසුකල්ලිකාන යෝගයයි අත්තකිලමතාන යෝගයයි මේ කට්ටියට අපි ප්‍රශංසා කරලා ගෞරව කරලා කීර්තිමත් දේවල් කියලා ಗುಣ කියනකොට කාමසුකල්ලිකාන යෝගයට අදාළ අන්තේ කර්ම පරිසම් දෙනවා කුසල කර්ම පරිසම් දෙනවා නිନ୍ଦා අපාස කරලා අපකීර්ති කරලා විවේචනය කරනකොට අත්තකල කිල මතාන යෝගයේ කර්ම පරිසම් දෙනවා ඒ කියන්නේ අකුසල කර්ම පරිසම් දෙනවා එහෙනම් මේ කන් දෙක තුල අපි දැක්කා සුබ දේවල් අසුබ දේවල් කියලා එනවා. ඒ දෙකටම අන්ත දෙකක් තියෙනවා. ඒ දෙක තුලින්ම ඇයෙන්නේ මොනවද කියලා බැලුවාම වචන මොකවත් ඇහිලා නැහැ දුක තමයි ඇහිලා තියෙන්නේ. සැපේ කියලා කියන්නේ දුකක් නේද? දුකේ කියලා කියන්නේ දුකක් නේද? එහෙනම් දුක තමයි මේ ඇහිලා තියෙන්නේ. ඇහෙන්න කලින් ප්‍රශ්නයක් තිබුණේ මේ දේ ඇහුණයි කියලා අප කොච්චරනම් දුක් විඳිනවද? අපි සීලයක් ගැන දන්නවා නච්ච ගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේ කනට ඇහෙන තරමක් ඇහෙන්නේ දුක මේ දේවල් වලින් නිදහස් වෙන්න. දැන් මේ පින්වතුන්ට අපි ලස්සන සින්දුවක් ඇහෙන්න සැලසුවොත් මේ සින්දුව ආලා මේකේ අර්ථය මෙනෙහි කරනවා නේද? ඒ වචනවල තියෙන අර්ථය මෙනෙහි කරනකොට මේ පින්වතුන්ට රාගය ඇති වෙනවා. ලෝභය ඇති වෙනවා, ద్వේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. වටිනා මිනිස්සුත් භවයේ ආයස නිකම්ම නිකම් පොළවට පස් වෙනවා. එහෙනම් අපි මොකටද ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන්න අපි මේවා ශ්‍රවණය කරන්නේ? ජාතිකත්වය අපරාධ පිළිබඳ සින්දුවක් ලියලා ඒක ගායනා කරනකොට ඒක ඇහෙනකොට මිනිසුන්ගේ ඇඟේ ලේ රත් වෙනවා. ජාතියාලේ ඇවිස්සලා මිනිස්සු කලබල වෙනවා. මේම වෙන්න බෑ. මේම කරලා බෑ. අපි මේවට සටන් කරන්න ඕනේ. දැන් බලන්න द्वේෂය ඇවිස්සලා. අම්මා තාත්තගේ මව්ගුණ කියලා අම්මා මට කිරි දුන්නා අම්මා මට බත් කැව්වා අම්මා තරම් මේ ලෝකේ මට යාපත කරපු කෙනෙක් නැහැ කියලා මව්ගුණ කියනකොට කඳුළු වැක්කිරෙනවා එයාට අම්මා මතක් වෙලා අම්මා ඉන්න තාක්කල් බත් ටිකක් දුන්නේ නැහැ අම්මා ඉන්න තාක්කල් සලකුවෙන අන්තිම වෙනකන් චීතයයි ඇත්තයි විතරයි අම්මාගේ ඇඟේ තිබුණේ මොකවත් සැලකුවේ නැහැ. හැබැයි මේ සින්දුව ඇහෙනකොට මගේ අම්මට තාත්තට සලක ගන්න බැරි වුණා. මම පංචකාණ්ඩයන් අරඹවා ගියා අම්මා තාත්තා අසරණ වුණා. දැන් අඬ හඬා සින්දු ආනවා. දැන් එයාට බැඳීම් ඇති වෙලා සෙනෙහස වැක්කෙරෙනවා. මේ සබ්දේ නිසා ඇතිවෙච්ච දෝෂයක්. මේ ලෝකයේ අපරාධ ගැන කතා කරනකොට නිന്ദා විවේචන ගැන සින්දු හැයනකොට මොනතරම් අපේ සිත මුලා වෙනවද අසාධාරණට විරුද්ධව නැකිట్లా ඉන්න ඒ මිනිසුන්ට අසාධාරණ වෙලා තින්නේ ඒගොල්ලන්ගේ කර්මයට අනුව නේද ඒ මිනිසුන්ට අනුව ඒ අයගේ කරපු හේතුඵල ධාම නේද පරිසම් දීලා තින්නේ අපි කවුද ඒවට සරදෙල්වා ඉදිරිපත් වෙලා උත්තර දෙන්න අපට කවුද කර්මයට වෙනස්කම් කරන්න බලය දුන්නේ අපට තියෙන එක දිහා බලාගෙන ඉන්න. උත්පත්තියෙන් අන්ධ වෙන මිනිසයාට ඇස් දෙක දෙන්න බැරි නම් ලොකු වෙලා ඇවිදගෙන යන මිනිසයාගේ අබ්බගතභාවය වෙනස් කරන්න බැරි නම් මිනිසුන්ගේ මරණය වයසට යෑම නවත්තන්න බැරි නම් අපි කවුද කර්මයට විරුද්ධව පොරබදින්න මේක දැක්කේ නැහැ මේ පින්වතුන්ට සැකයක් තියෙනවා නම් අද රැට ප්‍රවෘත්තියාල බලන්න එක යාපතක් කියනවාද කියලා පස් දෙනෙක් සෝවාන් වුණා තුන් දෙනෙක් සකු르දාගාමි වුණා ලක්ෂයක් අනාගාමි වුණා 25000 ප්‍රාර්ථනායි කියලා කවදරි අපි ඇහිලා තියෙනවද එහෙම මොකවත් කියන්නේ මං කොල්ල කෑම් දූෂණ කිරීම ඒ වේර විහාරවල සිද්ධාස්ථාන හොරකම් කිරීම මත්පැන් ජාවාරම් මේ අපරාධ විතර නේද ඇයෙන්නේ එහෙනම් මේ කන් වලට මේ සෑම සතර දිශාවෙන්ම ඇයෙන්නේ මොනවද දුක? එහෙනම් මේ ඈම අවස්ථාවකම දුක ලැබෙනවා. එහෙනම් මේ පින්වතුන්ට ප්‍රශ්නයක් එනවා. අපට අද බණ ධර්මයේ ශ්‍රවණය කරන්නට යම් කියලා කියන එක දුකයිද අපේ ආන්දරණය කියලා ආණ්ඩ හිතෙනවා. මේක හොඳ දෙයක් නෑ ධර්මයේ ශ්‍රවණය කරන්නට යම් යමු කියලා අද උදේම අපට වචනයක් ඇහුණා ඒක දුකයිද කියලා වහම අපි කියන ඒකත් දුකයි මේ පින්වතුන් රාත් වෙලා හිටියනම් රාතන් වහන්සේලා බණට වඩම්මන්නේ රාතුන් බණ අහන්නේ රාසින්වත් පව් වෙන්නේ නැත්නම් සියලු කෙලෙස් නිවා දැම්මනම් නැසුවනම් උන්වහන්සේලා බණ භාවනා කරන්න උන්වහන්සේලා කාල බිල විවේකයෙන් ඉන්නවා පිරිනිවන් පානකම් එහෙනම් මේ පින්වතුන් rahat වෙලා නැහැ කියන එක නේද ධර්මයේ ශ්‍රවණය කරන්ට යම් කෙනෙක්ගේ මතක් කරලා දුන්නේ ධර්මයේ ශ්‍රවණයට යම් කියලා කියන්නෙම ඕගොල්ලෝ තාම rahat උන්නේ අඩුපාඩු හදාගන්න යම් කෙනෙක් තමයි නොකිය කිව්වේ ඒ වචනය දුකක් අපි තාම දුක් විඳින බව දුක අපි තුල පවතින බව මතක් කිරීමක් එහෙනම් මේ කනට ඇහෙන සෑම වචනයක්ම අන්ත දෙකෙන් ඇයෙන්නේ. ඒ ඇයෙන සෑම වචනයක්ම අපට දුකක් තමයි ඇයෙන්නේ. මේ ඇයෙන දුක අපට නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නැවත නැවත දුක වඩා ගන්නවා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ කට කියන ආයතනය ගත්තාම ඕ වචනේ දිහා බැලුවාම අපි කතා කරන තරමක් කතා කරලා තියන්නේ වචන නෙමෙයි දුක. කට ඇරලා කතා කරනවා මෙතනට එන්න. ඒ කියන්නේ එයාව මෙතනට ගෙන්නනවා නම් එයාට දුකක් නෙමෙයි දීලා තියන්නේ. යන්න කියලා කියනවා. ඒ කියන්නේ එයා නිකන් හිට මිනිස්සුන්ට වැඩක් පවරලා යන්න වැඩක් දීලා ඒ කියන්නේ දුකක් කියලා තියන්නේ. එහෙනම් මේ ලෝකේ කට ඇරලා කතා කරන සෑම වචනයක්ම දුකක් කතා කරලා තියෙන්නේ. එහෙනම් කොහමද අපි නික්මෙන්නේ මේ ආයතනවල මෙච්චර දෝෂ තියෙනවා නම්? ප්‍රිය මනාප වචන කතා කරනකොට අපට කුසල් වෙනවා නම් පින් වෙනවා නම් ඒවා නිවනට හේතු වෙනවා නම් පැය 24ම අරගෙන සෑම තප්පරයක්ම පටිගත කරලා පැය 24ම තව පැය 24 විවේක අරගෙන ආලා බලන්න පොතක් අරගෙන ලියලා බලන්න කොච්චරනම් ලෝභ දේශ මොහ රාග වෛරත් එක්ක කතා කරාද කියලා. අපේ දරුවන්ට අපි කොච්චර තරහින් කතා කරලා තියෙනවද ඥාතින්ට මිත්‍රයන්ට සාකරුවට සාකාරියට කොච්චර කතා කරලා තියෙනවද දුරකතනයකට ඇමතුමට පිළිතුරු දෙනකොට අපි එයාට සාපේක්ෂව දෙනවා නැවත පටිගත කරපේක ආලා බලනකොට අනේ අනුන්ගේ ප්‍රශ්න ඔක්කොම මගේ ප්‍රශ්න වෙලානේ ඒ මිනිසුන්ගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් වාගේ මම නඩුකාරයෙක් කියලා මේකට මම තරම් මුලා වෙච්ච කෙනෙක් නෑ මම මොකටද මේ ප්‍රශ්නේ මගේ කරගත්තේ ඒ මිනිසයා ඒ ප්‍රශ්නේ ඇති කරගත්තා නම් විසඳුම එයා හොයාගන්නේ මම මොකටද මේකට විසඳුම් දෙන්න ගියේ ඒ විසඳුම ප්‍රශ්නයක් වුණා නම් මෙයා කියපු නිසා මේක කළේ කියලා ඒක විසඳන්නත් වෙන්නේ මටනේ නැතිලට දාගත්තේ ඇයි කියලා අපිට කලකිරෙනවා මේ කට නැත්තම් මීට වඩා හොඳයි මේක තියෙන තාකල් මට මේ දුක නිවන් හම්බෙන්නේ සිත කය වචනය අදන්න කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වේ මේක තමයි යේසුප්පයුක්තා මනසා දල්ලේන නිකාමිනෝ ගෝතම සාසනමි කියන තථාගත පණිවිඩය සංඝයාට කියපේකම් එහෙනම් අපි ඉස්සෙල්ලාම සංග වෙන්න ඕනේ. එතකොට තමයි මේ උතුම් මණික අපි තුලින් මතුවෙන්නේ. එහෙනම් අපි දැක්කා මේ ඇස් වලින් ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ නැති කරන කමඨාන. අපි මේ ලෝකේ දුක ගන්න නැතුව බලන ක්‍රමවේදය. හැමදේම නරඹන්න රාගේ නැතුව. හැමදේම දකින්න ලස්සන බලන්න ලෝභය නැතුව. හැම සිද්ධියක්ම නරඹන්න වන්දනාවේ යන්න ඒක තුල බැඳෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව द्वේෂය අට ගන්න නැතුව එහෙනම් මේ ලෝකේ රාතන් වහන්සේලා ඇස් දෙක වාගෙන යන්නේ උන්වහන්සේලා ඇස් අරගෙන හොඳට බලනවා කතා කරනවා හැමදේම කරනවා හැබැයි දුක ඇති වෙන්න කර්ම හැදෙන්නේ එහෙනම් අපගේ ජීවිතය තුළ අද ඉඳලා අපි කමඨාණක් වඩනවා මේ ඇස් දෙක ඇරලා මේ ලෝකයේ දිහා අපි බලනවා හැබැයි දුක ඇති වෙන්න කර්ම හදාගන්න. කන් දෙකෙන් ඕනම දෙයක් ශ්‍රවණය කරනවා ලෝභය ඇති කරගන්නෙත් නෑ. ඇයි අපට ප්‍රශංසාව එනකොට අපිට ලෝභය ඇති වෙනවා. අපට නිന്ദා ඇයෙනකොට द्वේෂය ඇති වෙනවා. द्वේෂය හදන්නෙත් නෑ, ලෝභය හදන්නෙත් නෑ. බනිනවනම් තරහා යන බව දැනගෙන 100න් ඉන්නවා. ගෞරව ප්‍රශංසා කරනවා නම් මාන්නයක් අදලා මට උටුන්නම් පළඳවනවා මේ මිනිස්සු කියලා මුලා වෙන්නේ නැතුව මාන්නය අදා ගන්න නැතුව 100න් ඉන්නවා. එහෙනම් කන් දෙකෙන් අපි දුක හදාගන්න දුක නිර්මාණය වෙන අවස්ථාව ඇති කරගන්න. එහෙනම් අද ඉඳලා අපේ කටිනොත් අපි දුක හදාගන්න නැති වචන කියමු. නිවනට අදාළ නිවීමට අදාළ වචන කතා කරමු ලෝකෝත්තර ආයතනයක් බවට පත් කරමු. මේ කටතුලින් නිර්මාණය කරන සෑම වචනයක්ම ලෝකෝත්තර නිස්පාදනයක් වේවා නිවනට පමණයි කියන මුද්‍රාව තබන්න SLS සාතිකය තමයි නිවනට පමණයි සුභාසිතාච ආවාචා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාර දුකෙන් නික්මෙන්නට තියෙන එකම ක්‍රමය තමයි මුඛය කියන ආයතනයෙන් කර්මය ඉපදීම ජාති ජරා භව දුක් ඇතිවෙන ක්‍රමවේදය නැවත්වීම එහෙනම් කමඨාන අද ඉඳලා අපි ප්‍රියමනාප වචන කතා කරමු නිවනට අදාළ දේවල් කතා කරමු සෑම අවස්ථාවකම නිවනට පමණයි කියන එක පිළිබඳව 100න් වචන වියදම් කරමු එහෙනම් යේසුපයුක්තා මනසා දල්ලෙන කියන මනස මනාකොට සකසුරුවම් කරලා මේ සංසාර භවෙන් නික්මවන්න නම් අපි මේ මුඛය මේ ආකාරයෙන් අදන කමඨාන භාවනා වඩන්න ඕනේ. අපගේ නාසය තමයි මේ සිත මනාකොට සකසන්න තියෙන ඊළඟ කාමය, ගන්ධ කාමය. ආස්වාස ප්‍රාස්වාස කරනකොට ආස්වාසය නිසා අපට ගඳක් දැනුණොත් වහාම කැළඹෙනවා නාන්නති මිනිස්සෙන් මෙතන ඇවිල්ලා භාවනා විඳගෙන මේ මිනිස්යා නිසා මට එක ඉරියව්වකවත් ඉන්න බෑ මේ ගඳයා මොකද දන්නේ මෙතනට ආවේ කියලා බැනලා නිඳා කරලා විවේචනය කරලා කරන්න තියෙන හැම අකුසලයක්ම කරලා බලනකොට ඇස් දෙක පියාගෙන තාපසෙක් වගේ ඉඳගෙන බව ලක්ෂයක් විතර ඉපදෙන්න කර්ම ගොඩ නගාගෙන එහෙනම් මේ ගඳ නිසා ද්වේෂය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා. ඒක ඇතිවෙන්න නොදී වග බලා ගන්න ඕනේ. එතකොටයි මනස මනාකොට සකසුරුවම් කරලා නික්මවන්න පුළුවන්කම ලැබෙන්නේ. සුවඳක් ලැබෙනකොට අනේ බලන්න හොඳට නාලා පිච්චමල් සුවඳෙන් සැරසිලා හරි පිරිසිදු හරි සුවඳයි භාවනා ඕනේ මේ සුවඳේ ඉඳ තිබුණත් ඇති කියලා අපි මොනතරම් ලෝභ වෙනවද අපි දන්නේ නැහැ මම මත් වෙනවා. ඒ සුවඳ කාමයට මං අවු වෙනවා. මං ලෝභ වෙනවා මේ සුවඳට. මම මේ සුවඳ හොරකම් කරනවා. තවත් කෙනෙකුගේ සුවඳ අවසරයක් නැතුව ඉඹින්ද තානම් තවත් කෙනෙකුගේ භූමියට කකුල තියන්න තානම් ඒකට ඔප්පුව එයාට තියෙනවා නම් ඒ අයිති අපිට ගන්න බෑ බලන්න යා අදින්න ආදාන කරනවා ඉමීන්සරේ ඔළුව ටිකක් කරවලා ඒ පැත්තෙන් උස්ම ගන්නවා ඇයි නෙළුම් මල් සුවඳක් එනවා ඒ පැත්තෙන් එයා අදින්න ආදානය කරනවා ගන්ධ කාමයේ සුමිච්ඡාචාරය කරනවා එයා භාවනා කරනවා කියන ඉරියව්වෙන් ඉඳගෙන බොරුවක් කරලා මුසාවාදේ කරනවා එයා සුවඳට අවධානම යොමු කරනවා භාවනා ඉරියව්වේ අවධානම යොමු කරන්න ඒ නිසා එයා නිවනට ප්‍රමාද වෙලා මජ්ජපමා දට්ටානා වුණා ලබාපු මිනිසත් භවයේ කමඨාන් වඩන්න නැතුව භාවනා යෝගිව ඉඳගෙන නොකටයුතු දේවල් කරලා කෙලෙස් වැඩි කරන නිසා එයා මැරෙන්න වැඩ කරනවා එයාගේ ජීවිතයේ මිනිසත් භවය විනාශ කරගන්නවා ක්‍රමානුකූලව පාසු ගෙවීමේ ක්‍රමෙන් එයාගේ ජීවිතය නැති කරනවා කෙලෙස් වලින් පානාති පාතා සික්ඛාපදයේ කැඩුනා දැන් බලන්න මේ නාසය තුලින් අපි මෙච්චර කර්ම හදනවයි කියලා අපි දැනගෙන හිටියේ නෑ. ගඳ සුවඳ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ගැටලුවක් නෙමෙයි. ඇයි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වේ දේශනා කළේ. තථාගතයන් වහන්සේ මේක දේශනා කළේ මේ නාසය විතරක් ඇති අපට මේ ලෝකයේ මේ භද්‍ර කලාපෙම නිවන් දකින්න නැතුව සංසාරේ ඉපද ඉපද දුක් විඳින්න. එහෙනම් ඒ තරම් බරපතල ආයතනයේ කෙරෙහි අවධානම යොමු කරමු. නැවත නැවත මේ ආයතන තුලින් කර්ම ඇදෙන්නා වූ ක්‍රමවේදය පිළිබඳව සීය පවත්තමු. එහෙනම් මේ උස්ම ගන්න සෑම මොහොතක් තුළම අපට ලෝභ දේශ මොහ ඇති වෙනවා. ඇයි ආනාපාන සතිය අරියට කෙරෙනවා නම් නාසයට අපි අරිය ආදරෙයි. පවුඩර් එම දාලා නාසයට අරිය ආදරෙන් කතා කරනවා. බලන්න සිත තිබ්බාම එක තැනක ඉන්නවයින් කියලා. ආස්වාස ප්‍රාස්වාස කරේ සීය පවත්නකොට වෙලවල් මතක් වෙනවා නම් පොළවල් ගාලේ බඩමුට්ටු ගන්න ඇවිදිනවා නම් මේ සිත নানা ප්‍රකාර තැන්වලට යනවා නම් නාසය අල්ලලා මිරිකනවා මෙතන ඉන්නේ නෑනේ මෙයා කියලා. නාසය පොඩි කරනවා. ඇයි අපිට තරහින් අපේ නාසය මත සිත පීඩන්නේ නෑ කියලා මේ ආයතනෙට द्वේෂය ඇති වෙලා තරහින් දත්මිටි කාගෙන භාවනා කරනවා භාවනා වෙන්නේ දුෂ්කර ක්‍රියාවක් වෙන්නේ. අපේ කයේ සෛල මැරෙනවා. ලේ ධාතුවේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා අදිරුදිර පීඩන රෝගියෙක් වෙලා භාවනාවේ නිවෙන්න ඕනේ මෙයා අවුලවනවා දරදරා පෝර්ණුවක් කරලා බබයක් විතර උස තියෙන පෝර්ණුවක් එහෙනම් මේ නාසය තුළ මේ වගේ කටයුතු සිද්ධ වෙලා මේ වගේ කාරණා මතුවලා අපිට නිවනට නික්මෙන්න බැරි තරම් කටයුතු වෙනවා මේක පිළිබඳ අවධානම යොමු කරන්න ඕනේ සෑම අවස්ථාවක් තුළින්ම මේ නාසය මුල් කරගෙන අපි මේ ගන්ධයට ඇලෙනවා සුවඳට ඇලෙනවා සමහර කට්ටිය ගඳට හරි ආසයි තමන්ගේ දාඩිය සුවඳ ගඳ තියෙන ඒ ඇඳුම් ඉඹලා බලනවා දත්තාරලා ඉඹලා බලන කට්ටිය තාම අපේ සමාජේ ඉන්නවා සෑම දෙයක්ම අතට ගත්තාම ඉඹලා බලලා තමයි තීරණය කරන්නේ එයා ඉව ඉව පුරුදු කරලාම භවෙම එහෙනම් අපි මේ ගන්ධය තුළින් ඇතිවෙනා වූ ගඳ සුවඳ නිසා ඇලෙනවා, ගැටෙනවා, ගැටෙනවා, ඇලෙනවා, ලෝභය ඇති වෙනවා, ద్వේෂය ඇති වෙනවා, තරහා ඇති වෙනවා, වෛර අට ගන්නවා, ඇති වෙන්න තියෙන සෑම ක්ලේශ ධර්මයක්ම ඇති කරගන්නවා මේ නාසයේ ගන්ධය තුලින්. මේ හැම දෙයක්ම තේරුම් ගනිමු මේ ලෝකයේ තියෙන සෑම ගඳක්ම මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙනවා සෙම සොටු කෙල කබ දාඩිය මල මූත්‍රා මේ හැම ගදක්ම මේ කයේ තියෙනවා අමුතුවෙන් මේ කයට මොකවත් දන්නන්න අවශ්‍ය නැහැ හැම එකක්ම මේකේ තියෙනවා මේ ලෝකයේ සෑම සුවඳක්ම සතරමා භූතයන්ගෙන් ඇතිවෙනවා නම් මේ කය සතරමා භූත නම් මේ ලෝකයේ තියෙන සෑම සුවඳක්ම මේ බබේ තියෙන කයේ තියෙනවා අමුතුවෙන් දන්නන්න දෙයක් නැහැ වර්තමානය තුළ පවතින දැනෙන බව දැනගන්න මේකට අවුෙන්න යන්න එපා අන්න එයා සිත මනාකොට සැකසුරුවම් කරනවා නාසය කියන ආයතනය තුලින් ගන්ධ කාමයේ තුලින් ගන්ධය තුලින් එයාම තමන්ගේ සිත සැකසුරුවම් කරනවා එහෙනම් මේ විදියට අපගේ සිත මේ නාසය තුලින් අපට සැකසුරුවම් කරගන්න පුළුවන් යේසුපයුක්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම්මි එහෙනම් අපේ කායික චර්යාව විනයෙන් නැත්තම් සීලෙන් නැත්තම් ලෝකෝත්තර නැත්තම් මේ සිත ඔළුවෙන් ඉටගෙන ඇදුවත් මේක එක්තන් වෙන්නේ නැහැ හේතුව කායික චර්යාවෙන් කර්ම ඇදෙන තාක්කල් කල්පනා කරලා බලමු අපගේ කය මොනතරම් මේ ස්පර්ශ කාමයට පොට්ටබ්බ කාමයට වාල් වෙලා මොනතරම් දුස්සිරිත් උනාද මොනතරම් අසත්පුරුෂ වැඩවල් අපි කරන්ට ඇද්ද අපේ අතුරාට තේබොඩ බෙදෙනකොට එක්කෝ ඇල් වතුර ටිකක් දාලා රස්නේ අඩු කරනවා එහෙම නැත්නම් සීනි ටිකක් අඩුවෙන් දානවා මොකටද මේ මනුස්සයාට හොඳට අදන්නේ එහෙම නැත්නම් ප්‍රමාණය අඩු කරනවා එහෙම නැත්නම් අපි තේබොන් නැති කෝපයකින් යාට දෙනවා යාට අඩුවෙන් සලකනවා. ඒ වගේම තමයි ප්‍රභූවරේ කාවාම අලුත් කෝපයක් අරගෙන ඕදලා බොහොම සංවරවකින් වැඳලා පූජා කරනවා. ඇයි? එයාගෙන් අපට යහපත් දේවල් වෙන්න තියෙනවා. ලාභ සත්කාර වෙන්න තියෙනවා. ඉංගන්නගේ මොකවත් ලැබෙන්නේ ඒ නිසා යාට පොල් කට්ටක් හොයනවා තේ දෙන්න. එහෙනම් මේ කායික චර්යාවල තියෙන අඩුපාඩු තේරුම් ගන්න අපේ අම්මා තාත්තා තමයි පුංචි කාලේ අපේ පපුවේ නැගලා එහෙට මෙහෙට ඇවිද්දා නායට ඇඟිල්ල දාලා නාය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බැලුවා කට ඇරලා කට ඇතුලට අත දාලා දිව හැද්දා කන ඇතුලට ඇඟිල්ල දැම්මා මේ හැමදේම කළා අපේ අම්මා තාත්තා තමයි නමුත් අපි ලොකු වෙනකොට අපේ වයස මෝරනකොට අපිට දැනෙන්න ඕනේ මේ gedara බුදුවරුන් බුදුවරුන්ට කරන ආගන්තුක සත්කාර බුදු චරිතය එහෙම නැත්නම් බුදු වත අපි කරන්න ඕනේ. දැන් ලොකු වුණාට පස්සේ අම්මා තාත්තගේ පපුව පාගගෙන යනවා නම් නිදාගෙන අම්මගේ තාත්තගේ ඒකාන්ත වශයෙන් අපායට යනවා. හැබැයි පොඩි කාලේ නිදාමින අම්මා තාත්තගේ බඩේ ඇවිදිනවා, පපුව ඇවිදිනවා, නිදාන්න කටේ ඇස් අරලා බලනවා, නායට ඇඟිල්ල දාලා බලනවා, හැබැයි ඒක ලොකු වෙලා කෙරුවොත් ඒවා ආනන්තරිය පාප කර්ම වෙනවා. ඒ බුදුවරුන්ට ඉන්සා පීඩා කරලා එහෙනම් අපි ලොකු වුණාට පස්සේ අම්මට තාත්තට සමව වාඩි වෙනවා. අපි කාලා බීලා ඉතුරු වෙච්ච ටික දෙනවා දෙවනි වරය දෙවනි මුරේ බත් දෙනවයි කියලා කියන්නේ ඒ බුදුන්ට අග්‍ර කොටස පූජා වෙලා නැහැ. අපට ජීවිතයේ දීපෝ අපට අනාගතයේ අදපෝ අපිව පරිස්සම් කරලා මේ තරම් ලස්සන චරිතයක් බවට නිර්මාණය කරපෝ ඒ බුදුවරුන්ට බුදුවත කරලා නැහැ. එහෙනම් මේ චරිතයේ තියෙන අඩුපාඩු, චර්යාවේ තියෙන අඩුපාඩු අපේ ආදර්ශය අපේ දරුවන්ගේ ලේ කෝප වෙනවා. අපේ චරිත ලක්ෂණ දෙමව්පියෝ අපට නිඳා කරනවා. අපගේ ගතිගුණ සමාජය අපට අපාස කරනවා අන්න බලන්න මේ පොට්ටබ්බේතිය තුල තියෙන ප්‍රශ්න ටික ඉඳ ගන්න දන්නේ නැහැ නැගිටින්න දන්නේ නැහැ ඇවිදින්න දන්නේ නැහැ කතා කරන්න දන්නේ නැහැ නිදා ගන්න දන්නේ නැහැ යමක් දෙන්න දන්නේ ගන්න දන්නේ ඉන්න දන්නේ බලන්න මේ කායික චර්යාව අදන්න භාග්‍යතුන් වහන්සේ විනය පිටකයක් කියලා විශාල පොත් සංඛ්‍යාවක් දේශනා කළා කෝටියක් සංවර සීලය දේශනා කළේ මේ කායික චර්යාව පිළිබඳව එහෙනම් අපේ ජීවිතය තුළ මේ මනස මනාකොට සකසුරුවම් කරන්නට නම් ඒකාන්ත වශයෙන්ම මේ කායික චර්යාව අපි හදන්න ඕනේ. මේ කායික චර්යාව අදන් නැතුව මේ කායික චර්යාවෙන් නිර්මාණය වෙන කර්ම නවත්තන්න නැතුව අපට නික්මෙන්න බෑ මේ මිනිසත් භවෙන් සංසාර දුකෙන් එහෙනම් අපේ සිත මනා කොට සකසුරුවම් කරගන්නට මේ සිත තුළින් නිර්මාණය වෙන ලෝභ දේශ මොහ රාග අපි නවත්තන්න ඕනේ සෑම අවස්ථාවක් තුළම චිත්තානුපස්සනාව වඩන්න ඕනේ අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ චෛතසික වලින් ඇති කරපු කර්ම දියා බලනකොට අපට භව කෝටියක් තිබුණත් මදි ඒකේ කර්මය ගෙවලා ඉවර කරන්න එහෙනම් අපි වාඩි වෙලා නියඬව ඇස් දෙක පියාගෙන අර මිනිස්යාගෙන් පලිගන්නේ කොහමද මේ මිනිස්යාගෙන් පලිගන්නේ කොහමද මගේ මිනිස්යාට පාඩම් උගන්වන්නේ කොහමද මේ මිනිස්යා කරපු දෙයට රිදවන්න මොනවද කරන්නේ ඇයෙන්නේ නැහැ ඉන්නවා පේන්නේ නැහැ ඉන්නවා කෑම තරහට හදනවා ඒ මිනිස්යාට බඩ කාපු වෙලේ ඉඳලාම රිදෙනවා ඒ රිදෙනකොට සන්තෝෂ වෙනවා බේත් ගේන්න යම් කියලා එකන් යනවා ඒ යන්නේ බේත් හරියට දෙන්නේ නැති හොඳ අවබෝධයක් නැති බේත් ගැන අවබෝධ නැති දොස්තර මාත්‍යා ළඟට එතකොටනේ මේකේ කාලය දීර්ඝ වෙන්නේ සතියක් විතර මේ මිනිස්යා විඳවන්නේ හැම දෙයක්ම සැලසුම් කරන්නේ මේ සිතෙන් යේසුපයුක්තා මනසා දල්ලේන මේක පුංචි කාරණාවක් වුණාට විග්‍රහ කරන්න බණවාර 32ක්වත් ඕනේ මේ සිත දෙතිස්මා තලයට අනුව කොහොමද නික්මවන්නේ කියන එක කතා කරන්නට එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි වාඩි වෙලා කරන කොච්චරනම් දේවල් තියෙනවද රූප වාහිනිය නරඹනවා ඒකේ මිනිස්සු සල්ලි වලට නටනවා උඩ පයින්නවා රණ්ඩු කරනවා බඩු මුට්ටු පොඩි කරනවා ඒවට ඒගොල්ලන්ට මුදලක් ගෙවනවා අපි කට අරන් ඒක දිහා බලාගෙන ඉඳලා අපිත් නටනවා සින්දු අධ්‍යා බලාගෙන යන පොඩි ළමයි නටනට යන්නේ කුස්සියට ඇයි එයාත් ඒ චිත්‍රපටියේ නිලියක් වෙලා නළුවෙක් වෙලා අපේ ඇස්වලට ගෝචර වෙන සෑම කාරණාවක්ම චරිතය බවට මේ ප්‍රසාදයේ චක්කුවේ තැම්පත් වෙනවා. ඇයෙන සෑම දෙයක්ම මේ සෝත ප්‍රසාදයේ තුල චරිතයක් බවට මේක තැම්පත් වෙනවා නිර්මාණය වෙනවා. මේ පින්වත්ෝ මාස 3ක් මෙතන සිල් සමාදන් වෙලා එක දිගටම පැය 16 ගානේ මාස 3 ධර්මයේ ශ්‍රවණය කරලා බලන්න මේ ඇයෙන කුරුළු ශබ්ද වලින් බණ ඇෙනවා සෑම શબ્දයක් තුළින්ම මේ පින්වතුන්ට කමටහන් ඇනවා. මිනිස්සු බැන්නත් මිනිස්සු අපට ප්‍රශංසා කළත් ධර්ම දේශනාවක් ශ්‍රවණය වෙනවා. හේතුව මේ ප්‍රසාදයන් ඔක්කම ලෝකෝත්තර ප්‍රසාද බවට පත් වෙලා ප්‍රතිසංස්කරණය වෙලා පුනරුත්ථාපනය වෙලා ඒ වගේම gedara ඉඳලා හැමදාම රණ්ඩු කරන චිත්‍රපට මාස 3ක් විතර බලාගෙන ඉන්න පොඩි දෙයටත් රණ්ඩු වෙනවා. ඇයි මේ ප්‍රසාදයන් තුල සණ්ඩුව අන්තර්ගත වෙලා ඥානගත වෙලා පොඩි ළමයි ඇයි නිකන් යනකොට මල් පෝච් වලට කකුලෙන් ගානවා බකට් වලට කකුලෙන් ගානවා ඇයි අර රණ්ඩු කරන දේවල් බලලා බලලා එයා නිතරම අතපය දික් කරනවා ඒ ප්‍රසාදය ඒක තුලින් ඇදිලා එහෙනම් මේ විඥාණයට යමක් දෙනකොට විඥාණයට යමක් සිතනකොට අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ ලෝභ දේශ මොහ රාග වලින් තොරව තථාගතයන් වහන්සේගේ ආර්ය කුලයට අදාළ විදියට කල්පනා කරන්නට එහෙනම් මේ විදියට අපේ චෛතසිකය අපි වාඩි වෙලා කල්පනා කරනවා අම්මට තාත්තට කෑම දීලා මම කෑම ගන්නවා බුද්ධ පූජාව පවත්වන්න නැතුව මම කෑම ගන්න අන්න එයාගේ චරිතය මාර්ගඵලවලට සූදානම් වෙනවා. එයා ආර්ය තථාගත ශ්‍රාවක ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. එහෙනම් අපට gedara ඉඳලාම මේ දොරවල් දෙක වාගෙන රාත් වෙලා එළියට එන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් කමටාන් ගොඩ ආගන්තුක සත්කාරය පුරුදු වෙන්න පුළුවන් අපේ දරුවන්ට සාකරුවට සාකරියට උපස්ථාන කරලා ඇයි මේගොල්ලෝ මේ භවයේ හැමදාම ඉපද ඉපද යන කට්ටිය නේද අපේ දරුවෝ මේ භවයේ අපේ කුසෙන් ඉපදිලා අපෙන් කිරි බීපු නිසා අපෙන් බත් කාපු නිසා මගේ දරුවා කියලා වඩාගෙන ඉඹිනවා නමුත් කල්පනා කරලා බලන්න එයා මේ ලෝකයේ දරුවෙක් නොවෙච්ච අම්මා තාත්තා කෙනෙක් නෑ සංසාරයේ නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු ඉපදුනා. එහෙනම් එයාගේ උත්පත්ති වාරය අපට කියන්න බෑ නේද? එහෙනම් මේ තරම් ඉපදිලා ඉපදිලා අපි ළඟට ඇවිල්ලා ඉපදුනා. එහෙනම් සසරේ යන බෝධිසත්වයෙකුට මම උපස්ථාන කරමි. මේ ලෝක සත්වය හැමෝම බෝධිසත්වයෝ කුරා කෝම්බියාගේ ඉඳලාම මේ විඥානයක් පවතිනවා නම් සෑම බැක්ටීරියාවක්ම බෝධිසත්වයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සියලු සත්වයෝ සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න ඕනේ. එහෙනම් නිවන් දකින්නේ කොහමද? තුන්තරා බෝධියකින් එකට යන්නේ නැතුව. එහෙනම් සියලු සත්වයෝ නම් හැම කෙනාම නිවන් දකින්නේ ඒගොල්ලෝ බෝසත් චර්යාව පුරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ සිනාපානවා ආනන්ද ආඳුරු ආනවා භාග්‍යතුන් වහන්සේ සිනාපාන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කඩියෝ ටික සක්විති රජවරු එහෙනම් කුරා කුඹියත් මිනිසක් බව ලබලා නැහැ කියලා අපට කියන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ බෝධිසත් චර්යාව අරියට පිරුවෙන ಗುಣධර්ම වැඩුවෙන අද කුරා කුඹියා වේයා කඩියා වෙලා ඉන්නවා. එහෙනම් මේ ලෝකේ ඉන්න සෑම සත්වෙක්ම බෝධිසත්වෙක්න අපේ දරුවෝ මේ භවවල බෝධිසත් චර්යාව පුරාගෙන යන බෝසත්වරු ගොඩාක් ಗುಣධර්ම වැඩුවා. ඒ නිසා සිල් ගන්න අපි ළඟට ඇවිල්ලා දරුව වෙලා ඉපදුනා ඒ බෝධිසත්වයන්ට උපස්ථාන කරනවා කියලා ඊතුවාම ආගන්තුක සත්කාරය තුළ පරිපූර්ණ වෙනවා දරුවට නෙමෙයි මං සලකන්නේ නිවන් පතාගෙන යන බෝධිසත්වයෙක්ට දී කියලා යුතුයකම් වාක්‍යයෙන් කරලා බලන්න බලාපොරොත්තු රයිතව හැමදේම පූජා කරලා දන් දීලා බලන්න මේ සිත මොනතරම් මුරුදු වෙනවද කියලා බලාපොරොත්තු නැතුව දුන්නාම ඒගොල්ල පිටුපෑවන සන්තෝෂයක් නිසා දුකක් ඇති වෙන්නේ එහෙනම් තමන්ගේ දරුවා කිනකොට ලෝභය ඇති වෙනවා දාන පාරමිතාව පිරෙන්නේ එහෙනම් බෝධිසත්වරුන්ට සලකන සැලකිල්ල කියලා කිරි දීලා බලන්න බත් දීලා බලන්න ඉඩම් දීලා බලන්න අධ්‍යාපනය දීලා බලන්න අඳුන් දීලා බලන්න ආරක්ෂාව දීලා බලන්න මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ වෙනවා දාන පාරමිතාව පරිපූර්ණ වෙනවා බෝධිසත්වයෙකුට දෙන සෑම දානයක්ම ධර්ම දානයක් බවට පත් වෙනවා එහෙනම් අපේ දරුවට කන්න බොන්න දීලා දාන පාරමිතා ඉවර කරන්න පුළුවන් ඒ දරුවට යාපත දීලා මෛත්‍රී පාරමිතාව කරන්න පුළුවන් ඒ දරුවාට බෝසත් චර්යාවේ නිරත වෙන්න සිල් සමාදන් කරවලා බණ දීලා භාවනා දීලා එයාව අරියට ආර්ය මාර්ගයේ යවලා අපේ වීරිය පාරමිතාව සම්පූර්ණ කරන්න පුළුවන් ඒ දරුවා අරියට ගමන යනවද හැමදේම යාපත් ලෙස කරනවද පුංචි පුංචි අඩුපාඩු හොඳට 100ෙන් බලලා ඒවා නිවැරදි කරනවා නම් දරුවා නිවන් යන්න කලින් කලින් අපි සීය මේ දේවල් බලාගෙන ඉන්නකොට චිත්තානුපස්සනාව වැඩිලා සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙලා අපි නිවෙනවා අපි rahat වෙනවා දරුවට කලින් එහෙනම් අම්මා කෙනෙක් කවදාවත් කෑම කනකොට Tamange කෑමවල තියෙන කරපිංචවත් අවුමිරිස්වත් බලන්නේ දරුවාගේ පියාණගේ පිඟානගෙන ඈ ගාගෙන ඉන්නේ. ඇයි දරුවා හොඳට කනවද? දරුවාට මොනවාද අඩු? වැඩිපුර කන්නේ පරිප්පු පරිප්පු වලට කැමති තව ටිකක් පරිප්පු බෙදනවා. අයියෙන් කන්න කියලා කියනවා හොඳට විකල කන්න කියලා කියනවා ඔක්කොම කන්න කියලා කියනවා මේ වචනවලින් එයා අර පිඟාන ගැන අවධානම වැඩි කෙනකයි කියන්නේ ඒ කියන්නේ දන්නේම නැතු එයා චිත්තානුපස්සනාව වඩනවා එයා දන්නේ එහෙනම් අරමුණක 100ෙන් ඉන්න ඕනේ කාගේ පිඟානේ 100ෙන් හිටියත් එයාට අරමුණක් තියෙනවා නම් චිත්තානුපස්සනාව වඩනවා නම් ඒකෙන් අපට කම්පා වෙන්න කාරණාවක් නැහැ එහෙනම් මේ සිත ගයක් තුළ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය පිළිබඳව අවබෝධය තියෙනවා මේ සෑම චර්යාවක් තුළින්ම දස පාරමිතා පිරෙන බව අපට තේරුම් ගන්න පුළුවන් නම් අපි තරම් මේ සංසාර විමුක්තියටපත් වෙන කෙනෙක් නෑ. එහෙනම් අපගේ ජීවිතය තුළ යේසුපයුක්තා මනසා දල්ලේන නිකාමිනෝ ගෝතම සාසනමි තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය තුල අපි සංසාර දුකෙන් නික්මෙන්නට අපි මේ මනස අදන්නේ කොහමද මනස අදන්න අනුබද්ධ ආයතන පාහදන්නේ කොහමද කියන එක පිළිබඳව අපි ශ්‍රවණය කළා එහෙනම් මේ ධර්ම දේශනාව අපි කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ සෑම ඉරියව්වක් පිළිම සෑම අවස්ථාවක් තුළින්ම අපි මේ හැම දෙයක් පිළිබඳව හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. අපේ මේ පොට්ටබ්බය තුළින් අපිට කෙනෙකුට දුක දෙන්න පුළුවන්. කොහමද නාන්න නැතුව අපිරිසිදුව දාඩියත් එක්ක ගින් අපේ ගෙදර ආය ළඟම වාඩිලා බලන්න දරුවා බයින අනේ අම්මේ හරි ගඳයි නාන්නකෝ අනේ තාත්තේ හරි ගඳයි පිරිසුදු වෙන්නකෝ දත්මදින්නකෝ කියලා දරුවෝ බයිනවා ඒ දරුවෝ තුල द्वේෂය අපට අදන්න පුළුවන් ඒ දරුවන්ට කැමැති විදියට ඇසිරිලා ඒ දරුව තුළ ලෝභය හදන්න පුළුවන්. ඒ දරුවෝ අපි වෙනුවෙන් පූජා කරනවා ජීවිතය. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ ලෝභය, ద్వේෂය ඇති නොවන විදියට ඒගොල්ලෝ අපි ළඟ ඇති දැඩි වෙන්න ඕනේ. බෝධිසත්වයේ වාගේ බෝධිසත්ව ගුණාංග වලින් බෝසත් චර්යාවෙන් අදන් අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් දරුවට යුතුයකම් වගකීම් කරනවා අනවශ්‍ය විදියට වඩා ගන්න උරතල් කරන්න යන්න. එයා හැමතැනම ඉපදෙලා මෙතන ඉපදුනා තවත් තැනක ඉපදෙනවා මෙතන නිවුන් නැත්තම් නිවෙන්න අවශ්‍ය විදියට බෝසත් චර්යාවට යව උරු කරන්න පුළුවන්. පොට්ටබ්බේ තුලින් අපට පාරමිතාව පරිපූර්ණ කරන්න පුළුවන්. ඇස් වලින් රවණවනම් ඒ දරුවට द्वේෂය ඇති වෙනවා. ඇස් වලින් අනුකම්පාවෙන් කතා කරනවා ඒ දරුවා කරේ එල්ලෙනවා එහෙනම් මේ ඇස් වලින් ඒ දරුවාට ලෝභය ద్వේෂය ඇති කරන්න පුළුවන් අපි ඒ දරුවා කරේ අවදානමක් නැහැ ඉන්නවා හැබැයි අවදානමෙන් තමයි ඉන්නේ යුතුයකම් වගකීම් ටික කරනවා අරියට ඒ දරුවාගේ චර්යාව වැරදෙනවා නම් පෙන්නලා දෙනවා අවවාද අනුශාසනා දෙනවා ඒ ඇස් වලින් දර්ශනයෙන් අපි ඒ දරුවාට द्वේෂේ ලෝභය හදන්නේ නැහැ වචන වලින් ඕනම කෙනෙක් මරන්න පුළුවන්. ඇයි වචන දරා ගන්න බැරුව මිනිස්සු ගඟට පැනලා නැද්ද? බෙල්ලේ වැල දාගෙන නැද්ද? අපාස නින්දා තුලින් ඕන කෙනෙක් විනාශ කරන්න පුළුවන්. වචන වලින් ඕනම අතුරෙක් මිතුරු කරගන්න පුළුවන්. වචන වලින් ඕනම කෙනෙකුගේ ඉතා ගන්න පුළුවන්. එහෙනම් අපේ වචන අද ඉඳලා හිත අදන්න නිවනට පමණයි කියන මට්ටමින් අපි කතා කරන්න ඕනේ මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ අපට ශ්‍රවණය කරන සෑම දෙයක්ම ඇයෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා ලෝභ දේශ මොහ රාග ඇති කරගන්න මාන්‍ය උඩඟු ආහංකාරය ඇති කරගන්න ඇයෙන බව දැනගෙන 100න් ඉන්නවා ඕන එකක් කියලා ගියා දැන් නිවනට අදාළ දේ විතරක් යුතුයකමක් වගකීමක් වශයෙන් කරනවා වෙන මොකටවත් ඇවුම්කම් දෙන්නේ ඇයෙන බව විතරයි දන්නේ අම්මේ අද අපි මේ ගමන යමුද තාත්තේ අපි මේ ගමන යමුද අපේ ආම්දුරන අපි මේ වන්දනා ගමන යමුද කියලා කිව්වම ඒක ලෝකෝත්තර නම් විතරක් ප්‍රතිචාර දක්වනවා නැත්තම් ඇවුන බව දැනගෙන 100ෙන් ඉන්නවා Tamange වැඩක් බලා ගන්නවා ඒක තමයි කන් වලින් අපි වඩන්න තියෙන පාරමිතාව ඒක තමයි අපි ප්‍රගුණ කරන්න තියෙන සීලය අපි ලෞකික දේවල් වලට ශ්‍රවණ කාමයන් වලට වුන්කම් දෙන්න ගියාම දන්නේම නැතුව අපි ඉපදෙනවා ඒ මිනිසුන්ටත් වඩා ඒ නිසා මේ ආයතන අයතුලෙන් අපි කමටන් අයක් ගත්තා ආයතන අයතුලෙන් ධර්මකාරණා අයක් ප්‍රත්‍යක්ෂ කරගත්තා යේසුපයුක්තා මනසා දල්ලේන නිකාමිනෝ ගෝතම සාසනම්හි මේ ගාතාව මේ පද දෙක විතරක් අපේ බෝසත් චර්යාව සම්පූර්ණ කරන්නට යනවා අද ඉඳලා එහෙනම් අද ඉඳලා අපි සංඝ කුලයේ ඉපදෙමු අපි තුල මේ සංඝ රත්නය එම නැත්නම් මණික් අපි හදමු මේ අසකන දිවනාසය සමසිත නික්මෙන්නට මේ මණික් જાති අපි හදන්න ඕනේ ආයතන අයතුලින් මේවට හොඳට ලස්සනට උපදමන්න මේ මණික් දැක්කාම අපට මේවා පරිස්සම් කරන්න ඉතනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථයක් ත්‍රිපිටක පොත් වහන්සේ දැක්කාම මිනිස්සු දනගාලා වඳින්නේ ඒකේ තියෙන තීන්තවලටවත් කොළවලටවත් නෙමෙයි තථාගත පණිවිඩයේ නිර්වාණ ධර්මයක් ඒක මණිකක් භාග්‍යතුන් වහන්සේගේ රූපය දැක්කා මිනිස්සු දනගාලා වදින්නේ ඒ පිළිම වහන්සේ රුපියල් ලක්ෂයක් නිසා නෙමෙයි තථාගතයන් වහන්සේගේ රූප වහන්සේ දකිනකොට අපිට වහන්සේගේ පාරමිතාව පේනවා අපට නිවන කියන්න සාරා සංක කල්ප ලක්ෂයක උන්වහන්සේ විඳපු දුක අපට පේනවා අනේ මට නිවන කියන්න මාව සසරෙන් එතර කරන්න උන්වහන්සේ උරපලලා ලේ දුන්නා උන්වහන්සේ භාර්යාව දන් දීලා ඇදගෙන යන දියා බලාගෙන හිත හදාගත්තා. දරුවා දන් දීලා ගගා ඇදගෙන යනවා හිත හදාගත්තා. රජකම දන් දීලා පිණ්ඩපාත ගියා. මා විශාල බ්‍රාහ්මණයෙක් වෙලා හැමදේම දන් දීලා තථාගතයන් වහන්සේලාගේ සරණ ගියා. එනම් වේලාම බ්‍රාහ්මණයාගේ ඉඳලා 550 ජාතකයේ බලනකොට භාග්‍යතුන් වහන්සේ දුක්ුණේ දුක් විඳේ උන්වහන්සේට බුදු වෙන්න නිවන් දකින්න නෙමෙයි මේ සංසාර ලෝක සත්‍ය දුකෙන් මිදව ගන්න. එහෙනම් අපි තාම නිවිලා නැත්තම් අපි නේද සත්‍යය. එහෙනම් මා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ උරපලලා ලේ දුන්නා. මා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ඒ යකාගේ කටට පැන්නා. මා නිසා ඒ සිංහ දේනුවට ආහාරයක් වශයෙන් මාංශ ටික පූජා කළා. මා නිසා ඉස දන් දුන්නා රාජ්‍ය දන් දුන්නා භාර්යාව දරුවෝ දන් දුන්නා එහෙනම් මේ තරම් දන් දුන්න තථාගතයන් වහන්සේ මගේ දැසට දැක ගන්න ලැබුණා කියනක නේද අපට පේන්නේ එහෙනම් මේ විදියට අපි තථාගතයන් වහන්සේගේ ධර්මය තථාගතයන් වහන්සේගේ පණිවිඩය අපි ගන්න ඕනේ එහෙනම් ඇසෙන් දකින හැම අවස්ථාවක් තුළම නිවනට පමණයි කියලා නිවනට අදාළ දේ විතරක් දකිමු කනට ඇහෙන හැම දෙයක් තුළම නිවනට පමණයි කියලා නිවනට අදාළ දේ විතරක් අපි ශ්‍රවණය කරගමු. කතා කරන දේවල් වලින් නිවනට පමණයි කියලා නිවීමේ කාරණා පමණක් කතා කරගනිමු. නාසයෙන් ස්පර්ශ වීම තුළින් අටගන්නා වූ සෑම චෛතසිකයක් සම්බන්ධයෙන්ම නිවනට පමණයි නිවනට අදාළ දේවල් පමණක් නිර්මාණය කරගනිමු. අපේ චර්යාවේ අඩුපාඩු ගොඩ ඒ හැම එකක් වලින්ම නිවනට පමණයි කියලා නිවනට අදාළ ආර්ය චර්යාව පමණක් චරිතය කරගනිමු. අපේ සිත තුළින් ඇතිවෙනා වූ චෛතසික බව ලක්ෂයක් කෝටියක් දුක් විඳින්න තරම් ඉපදෙනවා අද ඉඳලා නිවනට පමණයි නිවීමේ කාරණා පමණ කල්පනා කරමු එහෙනම් ආයතන අයතුනින්ම මණික් අයක් අපි දුන්නා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්යෝතු එහෙනම් මණික් අයක් අපි සියලුම දෙනා ලබා ගත්තා එක මණිකක් අමිල වස්තුවක් නම් ඒ මණික මේ මා පොළොවටත් වඩා වටිනවා නම් එහෙනම් මේ වගේ පෘථිවි තරල අයකටත් වඩා වටින විශාල වටිනාකමින් වැඩි වෙච්ච මණිකයක් පූජා කළා ඒක තමයි මේ දක්වා ශ්‍රවණය කරපු කමඨාන් අය නිර්වාණ පණිවිඩ අය භාවනා අය මේ මැණික් ටික නිකම් නිකම් පොළවට විසි කරන්න එපා මඩේ ඔබන්න එපා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමින් මේක උදට මැදලා පිරිසිදු කරලා ඔපදම්මලා මේක ප්‍රදර්ශනාගාරයේ තබලා සෑම කෙනාම අනේ මෙච්චර ලස්සන කටහඬක් මේ තරම් ලස්සන වචන මේ වචන ඇයෙනකොට නිවෙනවා මේ තරම් ලස්සන චර්යාවක් කොහොමද දන්නා මේ තරම් ලස්සන චරිතය ඇදුවේ බලන්න මොනවද කිව්වත් ඉවසගෙන ආගෙන නැටි මේ කන් දෙක මොනතරම් වාසනාවන්තද බලන්න යාගේ සිතවිලි කොච්චර ලස්සනද මේ විදිහට මේ මණිකේ වටිනාකම මේ ලෝකේ දකින්න ඕනේ අපේ ආයතනයේ චර්යාව තුළින් මිනිසුන්ගේ නිවන් මාර්ගයේ මාවත එලි කරගන්න ඕනේ. අපි නිවන් මාවතේ ආලෝකයේ බවට පාන බවට පත් වෙන්න ඕනේ. අපේ බඹයක් විතර උස තියෙන මේ කය නිවන් මාවතේ පාන වේවා. මේ චරිතය මිනිසුන්ට මාවත එලි කරන කමඨාන වේවා. අපේ චරිතය නිවන් මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකයන්ට නිවන් පණිවිඩය වේවා. එනම් මේ ආයතන අයම මණිකයක් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ තථාගතයන්ගේ ශාසනයේ නික්මුණා වූ චරිතයක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපි මේ ගාථා රත්නේ සරණ යමු. මේ ගාථා රත්නේ ශ්‍රවණය කරපු කමඨාන නිර්වාණ පණිවිඩය මේ පුණ්‍ය කෙතකින මේ සිතේ වපුර ගනිමු. නැවත නැවත මෙනෙහි කරමු. නැවත නැවත වඩමු. මේ මණිකය දවසෙන් දෙකෙන් උපදම්ම ගන්න වටිනා මණික මේ බඹයක් විතර උස තියෙන මේ විහාරස්ථානය තුල අන්තර්ගත කරගන්න මේ කය භාග්‍යතුන් වහන්සේගේ විහාරස්ථානය බවට පත් කරන්න බුදු බැදුර බවට පත් කරන්න සෑම ආයතනයක් තුළින්ම මේ ලෝක සත්‍යයට ධර්මයේ නිවන් පණිවිඩය ඇයෙන බුදුමැදුරේ බුද්ධ පූජාව බවට මේ කයපත් කරන්න සෑම මොහොතක් තුළම අපේ චරිත ගුණාංග චර්යාවල් හැම එකක්ම ශාසනයට නිවෙන පිණිස හේතුවක් වේවා වාසනාවක් වේවා මේ ධර්ම දේශනාව කමඨාන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ පරිණිරවාණය පිණිස මටත් සියලු දෙනාටත් හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් වෙන්න